බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयन्ति धर्मं शरणं गच्छामि द्वितीयन्ति सङ्घं शरणं गच्छामि तृतीयन्ति बुद्धं शरणं गच्छामि तृतीयन्ति धर्मं शरणं गच्छामि तृतीयन्ति सङ्घं शरणं गच्छामि पानातिपाता वीरमणि සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේතු විච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉන්දතුනි කියන්නට ඉතිරිව තිබුණේ ආකාර භේද වශයෙන් පරමාර්ථ ධර්මයේ පරමාර්ථ ධර්මයන් විස්තර කරන තැන අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වා තිබෙනවා ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ වශයෙන් නිර්වාණය ආකාර භේදයෙන් දෙවදෑරුම් කොට දක්වනවා. ඒ කියන්නේ ශුන්්‍යතේ කියන එකෙන් අදහස් කරන්නේ මේ තේරුම් තිබෙනවා. ශුන්‍ය ශුන්්‍යත කියන එකට මෙහිදී දක්වා තිබෙන්නේ පරිභෝධයන්ගෙන් තොරයි කියන්නේ. පරිබෝධය කියන්නේ මේ යම් යම් දෙයක් පිළිබඳ හිරිහැරවන එක. ඒකයි පරිබෝධය කියන්නේ. ඒ පරිබෝධය ඇත්තේ සංස්කාරයන් විශේෂයෙන්ම කෙලසුන් නිසා ඇතිවන්නේ පරිබෝධය. කෙලස් සහිත පුද්ගලයන්ට ඒ හේතු කොටගෙන බොහෝ හිරිහැර වන්නට සිදු වෙනවා. දැන් යම්තා හිරිහැර පරිබෝධය ඇත්නම් ඒ ඇතිවන්නේම කෙලෙසුන් නිසා. විශේෂයෙන්ම ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේවා මුල් කොට ඇති ඒ අකුසල ධර්මයන් හේතු කොටගෙනයි හිරිහැර වන්නට වන්නේ බොහෝ සෙයින්. ඒ නිසා මේ කෙලෙසුන්ගෙන් සිදුවන පරිබෝධය ගැන දක්වනවා එකක් ඒ කෙලෙසුන් නිසා සිදුවන අකුසල් කිරීමේ පරිභෝගය. දැන් කෙලෙස් සහිත සංකාමයක් ඇති කෙනෙකුමයි අකුසල් කියන ඒ වැරදි ක්‍රියා කරන්නේ. අකුසල් කියන විට කය වචන සිත කියන තුන් දොරින්ම සිදුවන වැරදි ක්‍රියායි දක්වා තිබෙන්නේ අකුසල් කියලා. අප දන්නවා කර්මපත වශයෙන් ඒවා දසයක් දක්වා තිබෙනවා. ඒ එකක්වත් සිදුවන්නේ නැහැ මේ කෙලෙස් කියන සිත කිලුට කරන ධර්මයන්ගෙන් යුක්ත වෙන බවක් නැත්නම් ඒ නිසා තමයි රහතන් වහන්සේ කවර හෝ අකුසලයක් නොකරන කෙනෙකු වන්නේ වහන්සේ තුල කිසිදු ක්ලේශ ධර්මයක් නොපවත්නා බැරි ඒ කෙලෙස් සහිත පුද්ගලයාට පව් කරන්නට සිදු වෙනවා ඇතන් විටක Taman බොහෝම නොකමැත්තෙන් වක් කරන්නට සිදු වෙන පෞති වෙනවනේ සමහරුන්ට එසේ කරන්නට සිදු වෙනවා. ඒ ඒ දෙක බලනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අනේ මේ තැනත්තා පව් කරන කෙනෙක් කියලා. නමුත් ඔහුට ඒ ඒ පව් කිරීම පිළිබඳවම ඇතැම් විටක දක්වන්නට පුළුවන් එහි සාධාරණත්වය. මේ සමහරු කියනවානේ මේ නිකම්ම නෙවෙයි හොරකම් කෙරුවේ මේ ළමයින්ට පවුලට කණ්ඩ බොණ්ඩ දෙන්නේ කියලා. ඉතින් වෙන දෙයක් කරගන්නට නැත්නම් එසේ හොරකම් කරන. හොරකම් කරලා ඒ තමන්ගේ කටයුතු කරගන්නවා. එහෙම කරන්නට වන්නේ මේ කෙලෙස් සහිත පුද්ගලයන් නිසායි. කෙලෙසුන්ගෙන් තොර නම් කවදාවත් කෙනෙක් ඒ ඉබඳු තත්වයන්ට වැටෙන්නේ නැහැ. ඒ නිසා පව් කිරීමේ කියන පරිබෝධය කෙලෙස් නිසා ඇතිවන. ඉතින් එතකින් නවතිනවා නෑ. ඊළඟට Taman සිදු කරන ලද ඒ පාප කර්ම හේතු කොටගෙන සතර අපා දුක් වලට භාජන වන්නට සිදු ඒ කොයිතරම් කල්දෝද සතර අපා දුක්ඛේ කියන විට මොනතරමේ භයානක දුක් අපේ බණ පොත්වලම සඳහන් වෙනවානේ බුදුරජාණන් වහන්සේ වදාළ වහන්සේ වදාළලා පිළිනවා මේ නිරේහි තිබෙන දුක් පිළිබඳව සමහරුනම් කියනවානේ ඒ නිරේ තිබෙන්නේ මෙහිමයි දෙව්ලොවති වෙන්නේ මෙහිමයි කියලා එහෙමත් කියනවනේ. ඒත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා න අක්ඛානේන පාපිනිතුම් යාව දුක්ඛා නිරයාස. ඒ බාල පඬිත සූත්‍රයේදී උන්වහන්සේ වදාරනවා ඒ නිරෙහි තිබෙන දුක් අක්ඛානේන කියන්නේ කියලා වචනයෙන් දක්වලා ඒ දුක මෙපමණයි කියලා තමන්ගේ නුවණින් පැමිණෙන්නට බෑ කෙනෙකුට කාට හරි ඒ දුක පිළිබඳව වචනයෙන් කියලා. ඒ කියන්නේ වචනයෙන් කොයිතරම් කීවාද? ඒ දුක ඒ දුකේ තත්වයෙන්ම දක්වන්නට බැරි කියන එකයි ඒ කියන්නේ. නාඛානේන පාපිනිතුම් යාව දුක්ඛා නිරයා. ඉතින් එහෙමනම් නිරේ කියන එකක් තිබෙනවා. ඉතින් මේ නිරයට පැමිණෙන්නේ කුමක් නිසාද? පෞ කිරීම. පාප කර්මයක්. ඇතැම් විටක ඒ තැනැත්තා මෙලොවදී නම් බොහෝම උසස් සැප ලැබපු කෙනෙක් විය හැකියි. බොහෝම උසස් සැප. අප දන්නවානේ මේ දින තුනක් අසා තිබෙනවානේ. සමහර විටක ඒ සැප ලබන්නට උවමනා කරන මහත් ධනෙන් යුක්ත යුක්තව සිටි අය. අන්තිමට මෙරි උපන්නේ මහා රෞරවයයි කියලා බුදුරජාණන් වහන්සේ අර අපුත්තක සිතානම් පිළිබඳව දේශනා කොට වදාළා. ඉතින් ඒ වගේ தත්වයන්ට කෙනෙකුට පැමිණෙන්නට වන්නේ කෙලෙසින් සහිතව සිටීම හේතු කොටගෙන. ඒ නිසා අපායේ ඉපද දිනින්නට සිදුවන දුක් නැමැති ඒ පරිබෝධයන්ද කෙලෙස් සහිත පුද්ගලයාට පිටද. ඊළඟට තව තියෙනවානේ ඒ කෙලෙස් නිසා කෙලෙසුන්ගෙන් බේරෙන්නට, එයින් වළකින්නට, ඒවා නැති කරන්නට මොනතරම් වෙහෙස ගන්නට ඕනද? ඒකත් පරිබෝධයක්. ඒකත් කරදරයක්. කෙලෙස් නිසා ඒ කෙලෙස් තිබෙන తত্ত্বය කෙලෙස් රහිත බව නිසා වරින් වර අකුසල ධර්ම Tamange సంతානෙහි උපදින්නට පුළුවන්. ඒ නිසා ඒ අකුසලයන්ගෙන් වළකින්නට ඕන. ඒ වැළකීමේ උත්සාහයක් කරන්නට වෙනවා. ඒ කොයිතරම් වළකින්නට උත්සාහ කළත් ඒ අකුසල් ඇතිවීමේ ශක්තිය අප්‍රහීන වශයෙන් පවත්නා නිසා මේ කෙලෙස් සහිත సంతානයක් තිබෙන බැවින් මොකද කරන්නට වන්නේ සහමුලින් මේ කෙලෙස් නැති කිරීමේ උත්සාහයක යෙදෙන්නට ඕන. ඒකත් ලොකු කරදරයක් හිරිහැරයක් කෙනෙකුට. ඉතින් මේ පරිබෝධි සියල්ලම ගෙන දෙන කෙලෙස් වලින් විනිර්මුක්ත ස්වභාවය තමයි නිවනේ කියන්නේ. අන්න ඒ නිසා නිවන පරිබෝධයන්ගෙන් ශූන්‍යයි කියන අර්ථයෙන් ශුන්්‍යතය තවත් නිවන පිළිබඳව කියන්නට පුළුවන් මේ අත්ත අත්තනීය කියන මේන් ශූන්‍යයි කියලා. නමුත් ඒක දක්වන්නේ නිවන පිළිබඳව නෙවෙයි. අත්ත අත්තනීය ශුන්්‍යතය දක්වන්නේ ස්කන්ධයන් පිළිබඳ. ස්කන්ධ පංචකය පිළිබඳව ආත්මය කියන එකත් හෝ ඒ කියන්නේ මමය කියන එක හෝ මගේය කියන එක. නැtei කියන්නේ මත් පිළිබඳේ පංචස්කන්ධය. ඒ කියන්නේ නෑ ඉවරෙහි මමයි කියන එක බවකුයි මගේ කියන බවකුයි කියනවා ඒක. නමුත් ඒ ශුන්්‍යතය දක්වා තිබෙන්නේ ස්කන්ධ පංචකය පිළිබඳ. නිවන පිළිබඳව ශූන්‍යත බව විස්තර කරනවා කලිදෝධයන්ගෙන් ශූන්‍යයි කියන්නේ. ඊළඟට අනිමිත්ත කියා නිවන පිළිබඳව ඒ නිවනේ ಗುಣ වශයෙන් යොදන වචනයක් වදාරා තිබෙන වචනයක්. ඒ අනිමිත්ත නිමිත්තේ කියන්නේ යම් කිසිවක් තවත් එකකින් වෙන් කර ගැනීම සඳහා ඒ දේ පිළිබඳව පවත්නා යම් කිසි ආකාරයකටයි නිමිත්තේ කියලා. දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව දේශනා කරන විට චක්ුණා රූපං විස්වා නනිමිත්තක් ගායී හෝති නානුඥංජනක් ගාහි යත්වාදි කරණමේනං චක්ඛුන්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්‍යු තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්‍රියං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපජ්ජති යනුවෙන් වදාරලා තිබෙනවා. එහි එනවා නිමිත්තක් ගාහි හෝති. නිමිත්තක් ගාහි හෝති කියන්නේ නිමිති ගැනීමක් නොකරයි. චක්ුණා රූපං විස්වා ඇසින් රූප දැක නිමිත්තක් ගාහි. නිමිති ගැනීමක් නොකරයි. දුර නිමිති කීවේ ඒ අරමුණ යම් අරමුණු වලින් වෙන් කරගෙන ඒ අරමුණ පිළිබඳව යම් ආකාරයක් ගැනීමයි. එතකොට ඒ ආකාරය ගැනීම කියන්නේ මේ ස්ත්‍රියට මේ පුරුෂයෙක් ආදි වශයෙන් එහෙම වෙන් කර ගැනීම නිමිති ගැනීම දැන් මේ නිමිති කියන ඒවා ඒ ස්ත්‍රී පුරුෂ වශයෙන් පමණක් නෙවෙයි කවර හෝ වස්තුවක් පිළිබඳව ධර්මයක් පිළිබඳව ඒ එය අන්‍ය ධර්මයන්ගෙන් වෙන් කර ගැනීමට ඒ පිළිබඳ වූ යම් ආකාරයක් තිබෙනවා නම් ඒකමනේ සංඥාවෙන් ගන්න මේ ආකාර ගහනං සංඥා සා සංජානන ලක්ෂණා කියලා සංඥාය පිළිබඳව කියන තැනදි එන්නේ ආකාර ගහනං සංඥා. ආකාරය ගැනීම සංඥාව නමින්. ආකාර ගහන. අනේ ආකාරයේ ගැනීම කරන්නට වන්නේ කුමකද? ඒ යම් මේ පරමාර්ථ ධර්ම වශයෙන් දැක්වෙන සංස්කාරයන් සංස්කාර වලයි ඒ තිබෙන්නේ. නාම රූප ධර්මවල නැත්නම් ස්කන්ධ පංචකයට ඇතුළත් ධර්මවලයි ඒ නිමිති පවත්. අනේ නිමිති ඇති ඒ ධර්ම නිසා ඒවායෙහි ඇලෙන බව, ගැටෙන බව ආදී වශයෙන් පිළෙන නොයේ කරුණු මේ අකුසල ධර්ම උපදිනවනේ. දැන් ඒ නිසානේ නිමිත්තක් ගාහි හෝති කියලා වදාරන්නට වගේ නිමිත්තක් ගාහී හෝති නානුප්පන්න. අනේ නිමිතින් ඇත්තේ සංස්කාරයන්. නිවනෙහි ඒ නිමිත්තක් නැහැ. එහෙම නිමිත්තේ කියලා දැන් එක එකක් පිළිබඳව වෙන් කර ගැනීම. කටයි ඒ නිමිත්ත වමනා කරන්නේ. නැත්නම් නිමිත්තක් කියා දක්වනවා. එක ධර්මයක් තවත් ධර්මයකින් වෙන් කරනවා. එක දෙයක් තවත් දෙයකින් වෙන් කරනවා. කෙනෙක් තවත් කෙනෙකුගෙන් වෙන් කර ගන්නවා. ඒ විදිහේ නිමිති පවත්නේ සංස්කාරයන්. නිවනෙහි ඒතොර ඒ සංස්කාරයන්ගේ පවත්නා ඒ නිමිති ගැනීම නැත්නම් නිමිති වශයෙන් වෙන් කර ගැනීම තිබෙන නිසා තමයි ඒ සංස්කාරයන්හි ඇලෙන බව. Taman හොඳ හැටියට වෙන් කර ගන්නා දෙයක ඇලෙන. හොඳයි කියලා. නරකයි කියලා වෙන් කර ගන්නා සිතින් වෙන් කර ගන්න ධර්මයක තමයි ගැටෙනවා. හැපෙන විරුද්ධව ඒ ඉෂ්ඨයි මනාපයි කියා ගන්නා දේහි ඇලෙන අනිෂ්ඨයි අප්‍රියයි කියා ගන්නා දේහි ගැටෙනවා කිපෙන එයාදි වශයෙන් ඒ ක්ලේශ ධර්ම අකුසල ධර්ම ඒ නිමිති සහිත සංස්කාරයන් නිසා సంతානෙහි උපදින නිවන අනිවිත්තයි කියන්නේ නිවන පිළිබඳව එහෙම තව එකකින් තව එකක් වෙන් කිරීම වශයෙන් කරගන්නා නිමිත්ත නිවනෙහි නෑ. දැන් නිවන නිවනම මිසක අන් කිසිවක් නොවේ. ඒ නිවන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥාණය. එහෙම නැත්නම් සම්්‍යක් සම්බුද්ධත්වයට පැමිණ වැදාරීමේදී අවබෝධ කරන ලද නිර්වාණයයි නිර්වාණයය. පසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ නිවනේ සරියුත් මහ රහතන් වහන්සේ අවබෝධ කළ නිවනේ ආදී වශයෙන් එහෙම වෙන් කර ගැනීමට නිමිත්තක් අන්න එබැවින් නිවන අනිත්‍ය කියලා ගන්නවා. ඒක නිමිති සහිත ධර්මයන්හි තමයි කෙලෙසුන්ට වස්තු වන්නේ. නිමිති සහිත ධර්ම කෙලෙස් ඇතිවීමේ වස්තු නැත්නම් අරමුණු. නිර්වාණය ඒ බන්ධක් නෙවේ. ඒ නිසා නිවන අරමුණු කොට කවදාවත් කෙලෙස් උපදින්නට බෑ. ඒ නිර්වාණය කියා ගන්නා වෙන දෙයක් අරමුණු කොට කෙලෙස් අකුසල ධර්ම උපදින්නට පුළුවන්. නිවන නම් අකුසල ධර්මයන්ට අරමුණු කරන්නට පුළුවන් බවක් නොවේ. අකුසල ධර්මයන්ට තබා නුවණින් තොරව නිවන නිවන අරමුණු කරන්නට බෑ. නිර්වාණ කියන මේ ධර්මය ඥානෙ නුවණ ප්‍රඥාව නැති සිතකින් අරමුණු කරන්නටත් බෑ. ඒ නිසා තමයි අපි ආරම්භන සංග්‍රහයේදී ඉගෙන ගත්තේ. අකුසලානිචේව ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවනානිචේති. ලෝකුත්තර වජ්ජිත සබ්බාරම්මනානිච. ඒ ලෝකෝත්තර ධර්ම, ලෝකෝත්තර ධර්ම නවයක් තිබෙනවා. ඒ ලෝකෝත්තර ධර්ම අතුරෙන් එකද ධර්මයක්වත් අරමුණු කරන්නට බෑ. අකුසල් සිත් 12 හා ඥාන විප්‍රයුක්ත කාමජවන් 8යි. ඥාන විප්‍රයුක්ත කාමජවන් 8යි කියවේ ඥාන විප්‍රයුක්ත කුසල් සිත් හතරක් ඥාන විප්‍රයුක්ත ක්‍රියා සිත් හතරක්. ඒ අට අකුසල් සිත් 12ක් කියන මේ 20න් නිර්වාණය සහිත ඒ ලෝකෝත්තර ධර්ම එකක්වත් අරමුණු කරන්නට බෑ. දැනේ නිසා අකුසල ධර්මයන්ගෙන් නිවන අරමුණු කරන්නට කොහොමවත් බෑ. ජීවන අරකුසල ධර්මයන්ට අරමුණු වන්නේම නැහැ. වන්නේම නැහැ. ඒ අරමුණු කළ හැකි බවක් දිවෙනෙහි නැහැ. නිමිති සහිත ඒ සංස්කාර ධර්මයන් තමා අකුසල ධර්මයන්ගෙන් අරමුණු කරන්නට හැකිව තිබෙන ධර්ම වන්නේ. ඊළඟට එන්නේ අපපනිහිත කියන වචනය. අපපනිහිත කියන්නේ අපපනිහිත තෘෂ්ණා ප්‍රනිධි නැති කියන එකයි. තෘෂ්ණා ප්‍රනිධිය ප්‍රනිධිය කියන්නේ ප්‍රාර්ථනාව කියන එක. තෘෂ්ණාවෙන් ප්‍රාර්ථනා කළ යුතු බවක් නැති බැවින් නිවන අපනිහිත කියන්නේ. දැන් සමහරෙකු කියනවා සමහර විට අපට ඇස්සෙනවා නිවන ප්‍රාර්ථනා කළත් ඒ තණ්හාවෙන්නේ කරන්නේ ප්‍රාර්ථනාව. ඈ තණ්හාවෙන්. තණ්හාවෙන් නිවන ප්‍රාර්ථනා කරන්නට බෑ. සංහාවෙන් ප්‍රාර්ථනා කරනවා නම් නිවනෙන් මෙහා තිබෙන ලෞකික ධර්ම පිළිබඳ වූ ප්‍රාර්ථනාවක් ඒ. නිවන නෙවේ. නිවනයි කියා සිතාගත්තත් ඒ නිවන නෙවේ. නිර්වාණය ඒ විෂ්ණාව සහිත ක්ලේශ ධර්මයන්ට අරමුණු නොවන බැරි তৃෂ්ණා ප්‍රනිධියෙන් তৃෂ්ණා ප්‍රාර්ථනාවක් නිවන පිළිබඳව කරන්නට බෑ. ඒ නිසා නිවන අපනිහිතයි. මක් නිසාද මේ ඒ তৃෂ්ණා ප්‍රනිතියක් ඇතිවන්නේ? තණ්හාවෙන් ප්‍රාර්ථනා කළ යුතු බවක් තිබෙන්නේ සංස්කාරයන්. සංස්කාරයන්හි ඒ තණ්හාවෙන් ප්‍රාර්ථනා කළ යුතු බවක් තිබේ. ඇයි? ලැබෙන සංස්කාරයන්ගේ නිත්‍ය පැවැත්මක් නැති නිසා. දැන් ලැබෙන සංස්කාර කියන අපි ලබා ගන්න සංස්කාර ඒවායේ නැහැ නිත්‍ය පැවැත්ම. දැන් අපි වර්තමානය ගැන සැලකමු. මේ වර්තමානයේදී අප බොහෝ දෙනෙක් දැන් මේ පින්නතුන් පමණක් නෙවෙයි අපි කියනකොට අපි සලකන්නේ මේ වර්තමානයේ ජීවත් සිටින බොහෝ දෙනෙක්. සමිතකේ අය මේ බෞද්ධයන්මයි. ඒ අය වත් কৃষ্ণාවෙන් කරන ප්‍රාර්ථනා පිළිගන්න. কৃষ্ণාව. තමන් දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා. ඒවා කොට බලාපොරොත්තු වෙන යම් කිසිවක් පිළිගන්න. ඒවා তৃෂ්ණාවෙන් ප්‍රාර්ථනා කරන් අසුවල් දේ ලබන්නට අසුවල් දේ මේ විදිහට වඩා උසස් කෙනෙකුව ඉපදින්නට දෙවියෝ සැප ලබන්නට මිනිස්ලෝ සැප ලබන්නට ආදි වශයෙන් তৃෂ්ණාවෙන් කරන ප්‍රාර්ථනා පිළ ඒ তৃෂ්ණා ප්‍රනිධිය නිසා ඇයි ලබා තිබෙන එක නිත්‍ය නැහැ ඒවා ඇති වෙනවා නැති වෙනවා ඇතිව නැතිව ඒ නිසා තව තවත් ප්‍රාර්ථනා කරමු දැන් අපේ ජීවත් වීම සඳහා අපට උවමනා කරනවා ආහාර ගැනීම. වරක් ගත්ත ආහාරය මුළු ජීවිතේටම ප්‍රමාණ නැහැ. ඒ නිසා මොකද කළ යුතු තිබෙන්නේ? නැවත නැවතත් ආහාර ගන්නට ඕන. ඒ නිසා නැවත නැවතත් ආහාර සොයා ගැනීම ඒ ප්‍රාර්ථනාව, ඒ ප්‍රණිතිය, ඒ তৃෂ්ණාව අපට නැද්ද? තියෙනවා. ඒ සංස්කාරයන් නිසා ඇතිවන তৃෂ්ණා. එහෙම නැතිවන බවක් නිවනෙහි නැහැ. නිවන අනන්ත වූ ධර්මයක්. නිවන චුත නොවන ධර්මයක්. නැති නොවන ධර්මයක්. ඒ නිසා ඒ නිවන වරක් ලැබූ කල්හි නැවත Tamanට නැතිව යනවා නෙවේ. දැන් නිර්වාණය සාක්ෂාත් කරන අවස්ථා වශයෙන්ම තිබෙනවානේ හතරක් දක්වලා. ඒ හතර සතර මාර්ගඥානයන්ගෙන් නිර්වාණය සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන අවස්ථා සතර. අපි ගනිමු ප්‍රථම ඒ ප්‍රථම මාර්ගය කියන සෝවාන් මාර්ගය. සෝවාන් මාර්ගයෙන් නිවන ප්‍රත්‍යක්ෂ කළ තැනට ඒ තමන් ප්‍රත්‍යක්ෂ කළේ නිවන තමන්ට කවදාවත් නැතිව යන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ වරක් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කළ තැනත්තා පිළිබඳව බුදුරජාණන් වහන්සේම වදාරන්නේ ඒ තැනත්තා සත්තක්කට්ටු කර්මයක් ඒ උඩක් පිරිසෙයි මේ උඩක් පිරිසෙයි එහෙම නැත්නම් යටත් පිරිසෙයි කියන්නේ උඩක් පිරිසෙයි නම් ඒක බීජී කෝලංකෝල සත්තක්කට්ටු කර්මෝ කියා සෝවාන් පුද්ගලයා පිළිබඳවම ප්‍රභේද තුනක් දක්වනවා ඒ සත්තක්කට්ටු කර්ම කියන්නේ හත්වෙනි જાතියෙහිදී හත්වෙනි භවයේදී ඒකාන්තයෙන්ම අනුපාදා පරිනිර්වාණයයි කියන. ඒකට පැමිණීම පිණිස වූ ස්කන්ධ පරිනිර්වාණයට පරිනිර්වාණය කරන කෙනෙක්ද. තවත් විදිහකින් කියනවා නම් ඒ සෝවාන් වූ જાතියේ සිට ಜಾති හතක් ගිය තැන ඒ කාන්තෙන්න රහත් වෙලා පිරිනිවන් පාන. අටවෙනි භවයක් ලබන්නේ නැහැ. ඒ Taman ලැබූ නිවන Taman ලැබූ නිවන නැතුව යන්නේ නැහැ. සමහරෙකු ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. ඒ කොහොමද? මට මතකයි එහෙමත් කියපු ඒවා තිබුණා මේ පසුගිය කාලෙහි රහතන් වහන්සේත් රහත් බවින් පිරිහෙනවා. මේ රහත් බවින් පිරිහෙලා පිරිහි අහපහු පහළයට එනවා. හැබැයි සෝවාන් තැනට ඇවිත් නවතිනවා. එයින් පෙනෙන්නේ සෝවාන් බව අනිත් ඔක්කොටම වඩා ඉහළයි කියලා. සෝවාන් බවට ඇවිත් නවතින. ඉතින් ඒවත් බණ හැටියට කියනවා. රහතන් වහන්සේ රහත් බවින් පිරිහෙනවා කියන්නේ. ඉතින් එහෙම එහෙම ඉගෙනීම් තියෙනවා. එහෙම ඉගෙනීම්. ඒව ලොකුවට ඉගෙන දැනගන්න. ඒක ලොකු දෙයක් හැටියට ලෝකයේ අතක් තියෙනවා. මිනිසුන්ව අවුල් කරන්නේ. නමුත් සෝවාන් මාර්ගයෙන් වත් පිරිහෙන්නේ නැති කෙනෙක් ඊට ඉහළ ගියාම පිරෙන්නේ කොහොමද? ඒකවත් තේරුම් ගන්නට ඕනේ. ඊට වඩා ඉහළ සත්‍යයට ගියාම පිරිහීමක් කෙසේ වන්නේද? සෝවාන් පුද්ගලයා ගැන නම් කියන්නට පුළුවන් කියනවා. පිරියනවයි කියන එක කියනවා නම් කිය යුතු තිබෙන්නේ සෝවාන් පුද්ගලයා ගැන. ඇයි? සෝවාන් වූ පමණින් හිතම මේ ගිහි සම්බන්ධකම් අත්හරින්නේ නැහැ. අමුදරු පෝෂණය ඒවා අත්හරින්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ තනත්තාගේ తত্ত্বය බැලු කෙනෙකුට දැක්ක කෙනෙකුට ඔහුගේ ක්‍රියාකලාපේ ඒ තරම්ම වෙනසක් නැහැ. තිබෙන එකම වෙනස හොඳ සිල්වත් කෙනෙක්ට. සිල්වත් කෙනෙක් ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒ සිල්වත් බව තිබෙනවා අනිත් එක නියම ශ්‍රද්ධාවෙහි පිහිටි කෙනෙක්. ඒ නිසායි සෝවාන් පුද්ගලයා ගැන සඳහන් කරන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ හොති. මේ හතරනේ දක්වන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රෙහි නොසැලෙන නොබිඳෙන මේ නොකැඩෙන කාහටවත් වෙනස් කරන්නට බැරි ශ්‍රද්ධාවෙහි පිහිටි කෙනෙක්. අනිත් එක ආර්යකාන්ත සීලය කියන්නේ පංචශීලයට. ඒ පංචශීල රත්නාත් කෙනෙක්. මෙන්න මේ කරුණ වලින් සෝවාන් පුද්ගලයා ප්‍රත්‍යඥයෙන් වෙන් වෙනවා. ප්‍රත්‍යඥ. ඉතින් ඒ නිසාම සෝවාන් පුද්ගලයා නොකරන තවත් වැරදි ගැන දක්වනවනේ. නේ? එතන යෝ දික්ටි සම්පන්නෝ පුද්ගලෝ මාතවන් ජීවිතා නවෝරෝපේ යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ යෝ ditthi සම්පන්නෝ පුද්ගලෝ මාතවන් ජීවිතා වෝරෝපේති इति නේතං ඨානං විජ්ජති පිතරං ජීවිතා වෝරෝපේති इति නේතං ඨානං විජ්ජති එයාදි වශයෙන් ඒ මාව මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදු සිරුරෙන් ලේ සැලවීම සංඝ බේද කර්මය කියන මේවා සෝවාන් පුද්ගලයා නොකරන කෙනෙක් අනිත් එක දැක්ුවේ අන්‍ය ශාස්ත්‍රවරයෙකු අදහන්නේ නැත. අන්‍ය ශාස්ත්‍රවරයෙකු අදහන්නේ නැහැ පිළිගන්නේ නැහැ. මෙන්න මේ කරුණ වලින් සෝවාන් පුද්ගලයා ප්‍රත්‍යඥයාගෙන් වෙන් වෙනවා. ප්‍රත්‍යඥය. එහෙම නැතිව සෝවාන් පුද්ගලයාව දැක්කලා. ඔහු ජීවත් වන ආකාරය ගැන සැලකලා. මෙතන සෝවාන්ී කියලා කාටවත් එහෙම කියන්නට බෑ. සෝරන් පමණක් නෙවෙයි රහත් උනක් කියන්නට බැරි බවයි තේරෙන්නේ නේ බණපොතේම සඳහන් වෙනවා මට මතක විසුද්ධි මාර්ගය කියලා ඒක වයස්ගත වෙලා මහාන වුණු හාමුදුරු නමක් ඒ හාමුදුරුවෝ ගැන ඒ සඳහන් කරන්නේ pāli භාෂාවෙන් බුද්ධ පබ්බජිත නැත්නම් බුද්ධ පබ්බජිත කියලා ඒ බුද්ධ පබ්බජිතයාය එහෙම නැත්නම් බුද්ධ පබ්බජිතයාය කියන්නේ වයස්ගත වෙලා මහාන වුණු කෙනෙක් කියන එක. එමේ බුද්ධ පබ්බජිත හාමුදුරුනම රහතන් වහන්සේ නමකගේ පාත්‍රා සිවුරු අරගෙන උන්වහන්සේ පිටුපසින් වඩින. වඩින ගමන් රහතන් වහන්සේගෙන් අසනවා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කොහොමද දැනගන්නේ? මේ රහත් කෙනෙක්ද කියලා. ඒකට උත්තර දුන්නයි කියන්නේ රහතන් වහන්සේ නමකගේ පාත්‍රා සිවුරු අරගෙන පස්යෙන් යන බුද්ධ පබ්බජිතේකටවත් රහතන් වහන්සේව දැනගන්නට බැරි වෙයි කියලා. ඒත් ඒ අඳුරු තේරුම් ගත්තේ නැtei කියනවා මේ යන්නේ මේ රහතන් වහන්සේ නමක් පිට. අනේ වගේ රහත් බව දක්වන්නට 아무තු ලකුණක් නැහැ. ලකුණු නැහැ. සමහර හිතනවා රහත් උනායි කියන්නේ නොපෙනී යන්නේ කීකම. නොපෙනී යන ඒවා තව කොච්චර තියෙනවද නේ? ඔය ස්පිරිට් වර්ගයෙන් තිබ්බම නැතිලා යන්නේ. ඈ ඒක නෙමෙයි රහත් වෙනවයි කියන්නේ. රහත් වෙනවයි කියන්නේ කෙලස් කැපීම. ඒ කෙලස් කැපීම නිසා අඟපතේ සිදුවන යම්කිසි වෙනසක් පෙනෙන්නේ නැහැ. සමහර විටක ඒ උතුමාට ඇති වෙන ඒ තමන් ප්‍රත්‍යක්ෂ කළ ඒ ධර්මය නිසා තමාගේ සිතෙහි උපදනා වූ ප්‍රීතිය ඒ ඔඩ ගැටුණු ගතිය ඇතැම් විටක මුහුණින් පිළිඹු වන්නට පුළුවන්. එහෙම එකක් තේනවනේ. එහෙම එකක් දැක්කෙනවනේ අර කස්සකලෙනෙහි වාසය කළ හම්බුනම උන්වහන්සේ පින්ඩපාතෙහි වඩින්නට තමන් වහන්සේ නිතර ඒ පින්ඩපාතෙහි වඩින මේ පැත්තට පින්ඩපාතෙහි වඩින්නට රාත්‍රය ගත්තා. ඒ ගන්න විට Tamanට ඇහෙනවා එක ස්ත්‍රියකගේ කතාව. මොකද්ද ස්ත්‍රිය කිව්වේ? ඒ දුවට උපදෙස් දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ වැඩියම උන්වහන්සේට සංග්‍රහ කරන හැටි අසවල් තන හාල් පිදෙනවා, සහල් පිදෙනවා, අසවල් තන පැණි පිදෙනවා. ඔයාදී වශයෙන් මේ කරුණු කියලා උන්වහන්සේට හොඳ පායාසයක් පිළියෙල කරලා සබන්ද උන්වහන්සේ ආව පිළිගන්නවා. ඉතින් මේ දුව අහනවා අම්මට මොනවද ලෑස්ති? මට මේ පලාකොළ දාලා ඇඹුල් කැඳක් හදන්න. මම ඊයේ ඊයේ ඉතුරු වෙලා තිබුණු බත් ටිකක් කෑවයි කියලා උදේ. එයාට හදන්නේ කිව්වේ ඒවා. හාමුදුරුවන්ට හොඳට දානේ පිළියෙල කරලා දෙන්නේ. මේ හාමුදුරන්ට ඇහුණා ඒ ඒ කම් මම හිතන්නේ ඒ කඳු දෙකක්. දෙන්නේ යාම්තු හිතුවා මේ මහලු ස්ත්‍රිය මට මේ විදිහේ සංග්‍රහයක් කරන්නටයි කියලා දුවට උපදෙස් දෙනවා. ඈ මේ අනුභව කළයි කියේ ඊයේ රාත්‍රියේ පිළියෙල කරපු ආහාරයකින් ඉතිරි වෙච්ච කොටසක්. ඒ වගේම දවාලට ඇඹුල් පලාකොළ දාලා ඇඟුල් කැඳක් හදලා තියන්නටයි කියලා කියන්නේ. ඔබගේ මව නෙවෙයි, ඒ විදිහේ වෙනම ඥාතිවරයෙක් නෙවෙයි. මොකද මේ සැලකීම? මේ සිල්වතක, ගුණවතක කියන මේ කාර්මයේ නිසායි කියලා මේ ආහාරය කෙලෙස් සහිතව ඉඳිමින් අනුභව කිරීම නිසුදුසුයි. වේලාව බැලුවා තා වෙලා පිළිනවා. පින්ඩපාතේ වඩින්නට ගැටේ ගැටවතුව ලිහුවා මේ සිවුරේ ගන්නවනේ ගැටල වටුව කියන ඒ ලිහලා පාත්‍රය එල්ලලා නැවතත් ගිහිල්ලා භාවනා කරනවා. භාවනා කරලා ඒ ඉර හැරෙන්නට කලින් පින්ඩපාතේ වඩින්නට වෙලා වේලා පිරියදී උන්වහන්සේ සෞඛ්‍යලසුන් නැසලා රහත් වුණා. ඉතින් රහත් වෙලයි මේ පින්ඩපාතය පිළිගැනීමට වැඩි. එතෙන්දී ඒ ඒ ඒ දැරිය ගෙදර සිටියේ තැනැත්තිය අර විදිහට මව කියපු විදිහට ආහාර පිළියෙල කරලා දුන්නා පිළිගන්නේ. ඉතින් උන්වහන්සේ ගැන මව ආවා කැලෑවට ගිහින් දර කඩාගෙන එන්න ගියේ ආවා. ඇවිල්ලා ඇහුවා ඒ ඒ භික්ෂුන් වහන්සේ වැඩි අපිට. වැඩියි. මොකක්ද තිබුණේ වෙනස? අද නම් වෙනදා වගේ නෙවෙයි මුහුණේ ස්වභාවය. බොහෝම පැහැපත් බවක් මුහුණේ දක්නට ලැබුණයි. එවිට ඒ ස්ත්‍රිය සිතාගත්තා. මිතකින් මිසකේන්න ඒ මාගේ පුත්‍රයාණෝ රහත් වෙලා ඉතිස්. ලෙස් මසලයි. ඒ විදිහේ කතාවක් ඒ පොතෙහි එනවා. අන්න එහෙම ඇතැම් විටක මහන්සේලාගේ ඒ මුහුණෙන් පිළිබිඹුවන්නට පුළුවන් Taman ප්‍රත්‍යක්ෂ කර තිබෙන ඒ ධර්මය නිසා සිතේ හටගන්නා ප්‍රීතිය හේතු කොටගෙන ඇතිවන රූප තිබෙනවනේ චිත්තජ රූප ඒවා ඒ සිදුවන වෙනස්කම් හේතු කොටගෙන තහපත් බවක් එහෙම ඇතිවන්නට පුළුවන් එහෙම වුණනම් මේ රහත් කෙනෙක් කියලා දැනගන්නට ලකුණක් හැටියට එය ගත යුතු නැහැ එහෙම දැනගන්නට බෑ රහත් භවය කියන්නේ කෙලෙස් නැති කිරීම ඉතින් ඒක කවර හෝ අවස්ථාවකදී දැනගන්නට පුළුවන් වන්නේ වෙන අයෙකු තුල කෙලෙස් උපදින තත්වයක් ඇතිවීමට හේතු වෙන කරුණ යෙදුණු කල්හි ඒ එහෙම ස්වාමීන් වහන්සේ නමක් කිසිදු ක්ලේශ ධර්මයක් උපදින තත්ත්වයක් අකුසල ධර්මයක් උපදින බවක් නොපෙනෙනවා නම් ඒ හිතා ගන්නට සමහර විටක රහතන් වහන්සේ කියලා තමුන් ප්‍රවටන අවස්ථා තිබෙන අවස්ථා තිබෙන ඒවත් පිළිබඳව අපේ බණ පොත්වල සඳහන් වෙනවානේ ඒ සිදුවන්නේ බොහෝ සෙයින්ම ධ්‍යාන නිසා නීවරණ නූපදින තත්වෙහි සිටියේදී ඊළඟට විදර්ශනාවට ගන්න. බොහෝ කලක් විදර්ශනා කොට මාර්ගඵලාභිගමනයක් කරන්නට කලින් වූ මේ නීවරණයන් විස්කම්භණය වූ ධ්‍යාන බලය හේතු කොටගෙන නීවරණයන් නැග නොයේම හේතු නිසා Tamanටම හිතෙන්නට පුළුවන් Taman තුල කවර කරුණක් නිසා හෝ කෙලෙස් මතුවන්නේ නැහැ. තමා රහත් වෙලා ඉන්නේ. එහෙම හිතෙන්නට. ඒකද කියන්නේ අදිමානය කියලා. ඒක උන්වහන්සේ තමන්ගේ උවමනාවෙන්ම අනුන්ට පෙන්වන්නට ඇති කරගන්නා තත්වයක් නෙවෙයි. ඒ තමන්ම පැවතී සිටින අවස්ථාව. අනුන්ව රවටන්නට නෙවෙයි. ඒකට කියන්නේ අභිමානය. එහෙම අභිමානය ඇතිව සිටි රහතන් වහන්සේලාට ඒ Taman වැරදි අදහසකයි පිහිටා සිටින්නේ කියන බව දක්වලා තිබෙන්නේ Tamanගෙන්ම ඉගෙනගත්ත ගෝල හාමුදුරුවෝ. ඒ රහතන් වහන්සේලා එහෙම කතා වස්තුන් දෙකක් බණ පොතේ සඳහන් ඉතින් එහෙම විසක ඒ Taman ලක් ලෝකෝත්තර ගුණයකින් ඊට පහළට එන එන්නේ නැහැ. ඒ නිසා තමයි සමුච්ඡේද ප්‍රහාණ කියලා දක්වනවා. ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය දක්වන්නේ සමුච්ඡේද ප්‍රහාණ. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ මුලින් සිඳ දැමීම. ඒක ඉතුරු වෙන්නේ නැහැ බින්දක්වත්. මුලින්ම සිඳ දමන. ඒ ක්ලේශය නැවත උපදින්නේම නැහැ. ක්ලේශය නැවත උපදින්නේම නැත්නම් කොහොමද රහත් භවෙන් පිරෙන්නේ? රහත් භවෙන් පිරෙනවා කියන්නේ අර නැති කරපු කෙලෙස් උපදින්නට ඕන. ඒ අදහසම නිසා වෙන්නට ඇති සමහර කුලීයනේ බුදුරජාණන් වහන්සේ කිමුල්වත් නුවරට වැඩම කළ වෙලෙහි යසෝදරා දේවීන් වහන්සේ ඈ ඒ මාලිගාවට වැඩම කළ අවස්ථාවේදී යසෝදරා දේවිය වහන්සේගේ පාදක අල්ලාගෙන හඬා මේ මේ සිටින විට බුදුරජාණන් වහන්සේගේ සිතේ කෙලෙස් ඇති වුණු බවක් දක්වන කතාවක් තිබුණේ අර භවතරණීය ඒ අර අර මතේ පිළිගත් අය තමයි. එයාට හිතෙනවා උන්වහන්සේට නැති කරපු කෙලෙස් නැවත උපදිනවයි. ඒ <laughs> ඔව්. ඉතින් මෙන්න මෙහෙම ඒවා තේරුම් ගන්නට ඕන. ඒ තේරුම්ගෙන සමුච්ඡේද පහාම කියන එක තේරුම්ගෙන තිබේ නම් ඒ වරද කාහටවත් වන්නේ නැහැ. සමුච්ඡේදය කියන්නේ එහෙම පිටින්ම සුඟ දෙන්නේ. ඒ නිසායි කෙලසුන් නැති කිරීම පිළිබඳ අවස්ථා දක්වා තිබෙනවා ප්‍රධාන වශයෙන් තුනක්. තවත් ඊට අමතර වශයෙන් දෙකක් දක්වනවා ඊට පසු. පස්සේ මොනවාද? තදංග පහාන, විස්කම්බන පහාන, සමුච්ඡේද පහාන, පටිපස්සද්ධි පහාන, නිස්සරණ පහාන කියලා. කෙලස් පිළිබඳ. තදංග පහාන දැන් අලෝභයෙන් ලෝභය දුරු කරනවා. අද්වේෂයෙන් ද්වේෂය දුරු කරනවා. දැන් මේ අවස්ථාවේදී අප තුල උපදනා වූ කුසල් නිසා ඒ කුසලයෙන් උපදින්නට හැකි අකුසල ධර්මයේ දුරු කර තබන. එයින් කියන්නේ නැහැ මේ අකුසල ධර්ම, ක්ලේශ ධර්ම නැවත නූපදන ආකාරයෙන් අපි දුරු කළයි කියන්නේ. නෑ මේ කුසල් සිත් උපදින අවස්ථාවේදී අකුසල් උපදින්නේ නැති බවක් වනවා මිසක ඒ සහමුරින් මේ ක්ලේශ ධර්ම නැති කළා නෙවෙයි. එවන් වූ ප්‍රහාණයකටයි කියන්නේ තදංග පහාන. විස්තම්බන පහාණය වන්නේ ධ්‍යාන බලයෙන්. ධ්‍යාන උපදවාගත් කෙනෙක් ඔය කාම ඡන්දාදී නීවරණ දුරු කරන කරන්නේ විස්තම්බන ප්‍රහාණවස. ඒක කලකට. ඒක උබාත් ඇදීම නැවත නූපදනාකාරයෙන්ම නැති කිරීමක් නෙවෙයි. ධ්‍යාන ශක්තිය තමා තුළ අප්‍රහීන වශයෙන් පවතී. එහෙම නැත්නම් තමන් උපදවාගත් ධ්‍යානය නොපිරිහි පවතිද්ද ඒ තාක්කව යටපත් කළ නීවරණ සිතක උපදින්නේ නැහැ. ඒ කියන්නේ නීවරණයන්ගේ පරිඋත්ථානය වළක්වන. පරිඋත්ථාන. දැන් අපට මේ අවස්ථාවේදී දැන් උපදනා වූ කුසල ධර්ම නිසා අකුසල ධර්ම දුරු වී ගියත් අකුසලයන්ගේ පරිඋත්ථානය වීම නැවතුනේ නැහැ. ඒ කියන්නේ පරිඋත්ථාන වන්නට පුළුවන්. අතම විටක මේ අවස්ථාවේදී පුළුවන්. කියන්නේ එතකොට මේ අරමුණට යොදාගත්ත කුසල් සිතක් නෙවෙයි. වෙන කාරණයක් අරමුණු කරගෙන ඇතිවන්නා වූ අකුසල් සිතක් හේතු කොටගෙන ඒ ක්ලේශ ධර්මයන්ගේ පරිඋත්ථානය කියන සිතක ඉදීම වන්නට පුළුවන්. එතකොට ඇතිවන්නේ අකුසල් සිත. ඒ අකුසල් සිත ඇතිවීම වශයෙන් තමයි කියන්නට වන්නේ කෙලෙසුන්ගේ පරිඋත්ථානය. ඒ පරිඋත්ථානය එතකොට කෙලෙසුන්ගේ පරිඋත්ථානය වැළැක්වීමක් තමයි විස්කම්බන ප්‍රහාණයෙන් කරන්නේ. තදංග ප්‍රහාණය මේක කරන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අර අකුසල් උපදින්නේ නැති බව ඇත්ත. නමුත් කොයි වෙලෙක හෝ මේ කුසල් සිත් නැතිව ගියාම අකුසල් උපදින්නට හැකි බවක් තිබෙනවා. ධ්‍යාන ශක්තිය නිසා ධ්‍යාන බලය හේතු කොටගෙන ධ්‍යානින් පිළිහෙනතුරු යටපත් කළ ඒ නීවරණ ධර්ම මතු වී එන්නේ නැහැ. පරිත්‍යාන වදි නැtei කිලි. ඊළඟට දැන් පරිත්‍යාන වුණොත් මොකද වන්නේ? ඒ යටපත් කළ නීවරණයන් පරිඋත්ථාන වුණොත් එයින් කියවෙන්නේ ධානය නැතිව යනවා ධානයෙන් පිරියෙනවා ධානයෙන් පිරියෙනවා ඒකට ධානයෙන් පිරියෙන්නට කෙලසුන්ගේ නැත්නම් නීවරණයන්ගේ පරිඋත්ථානය විය හැකි විය හැකි එහෙම වීමක් වන්නේමක් නිසාද කෙලස් සහ මුලින් නැති නොකල හේතුවෙන් කෙලසුන්ගේ සමුච්ඡේද ප්‍රහාණය නොකල බැරි කෙලසුන්ගේ සමුච්ඡේද ප්‍රහාණය කරන්නේ සෝවාන් ආදී මාර්ග සිත්සතන. ඒ මාර්ග වර්ගයේ ක්ලේශයන් පිට. දැන් අප ඉගෙනගෙන තිබෙනවනේ සෝවාන් මාර්ගයේ ditthi vichikichcha කියන ක්ලේශ ධර්ම දෙක සාබුලින් නැති කර. සංයෝජන වශයෙන් නම් තුනක් දක්වනවා. සක්කා ditthi vichikichcha සීලබ්බත පරාම. සිත් වශයෙන් දක්වනවා පහක්. මේ ditthigata sampayutta සිත් හතරයි vichikichcha sampayutta සිතයි. ඒ වගේම හැම අකුසල් සිතකම තිබෙන අපායගාමී ශක්තිය. ඒ කියන්නේ අතීත කර්මවල පවා පිළෙන. ඒ අපායගාමී ශක්තිය මේ සෝවාන් වීම හේතු කොටගෙන නැතුව යන. චතුරාපායේ හිත විප්පමුක්තෝ. සතරාපායේ ඉපදීමෙන් විදුණා. ඒ බැවින් සෝවාන් කුජලයා සතරාපායට යන්නේ නැහැ. ඉතින් අපායගාමී ශක්තිය නැති කරන. ඒ සෝවාන් මගින් සිදුවන ඒක සිද්ධියක්. සිද්ධියක්. දෙයක්. සකදාගාමි මාර්ගයෙන් කාමරාග පටිඝය වශයෙන් දැක්වෙන ලෝභයේ ඒකදේශය. කාමරාගය කියන්නේ ලෝභය පිළිබඳ ලෝභයේ තිබෙනවානේ කාමරාග, රූපරාග, අරූපරාග කියලා. එයින් කාමරාගය කියන්නේ ඒකදේශ එක කොටසක් නේ. කාමරාග වශයෙන් ගන්නා ලෝභය. ඒක නැති කරනව නෙවෙයි එහෙම පිටි තුනී කරනවා. ඒකේ ඝන බහල බව අඩු කරන තුනී කරන. ඒ වගේමයි ද්වේෂය පිළිබඳ. පටිඝය කියන්නේ ද්වේෂය තරහ. ඒ ද්වේෂයේද තිබෙන ඝන බහල බව දුරු කරන. ඒත් ඒ සකෘදාගාමියාට ද්වේෂයත් කාමරාගයත් කියන මේ දෙකම තියෙනවා. නැති උනේ නැහැ. ගොරෝසු නැහැ. ගොරෝසු తත්වය ඉක්මනවා. ඊළඟට ඒ කාමරාග පටිග දෙක සාමූහින්ම නැති වෙනවා අනාගාමි මාර්ගය. අනාගාමි. අන්තිමට රහත් වීමේදී රූප රාගය ඒ ලෝභයේ එක දේශයක් අරූප රාගය ලෝභයේ එක දේශයක් රූප රාග අරූප රාග මානය උද්දච්චය අවිජ්ජා කියන මේ පහ එහෙම පිටින්ම නැති වෙනවා. දැන් ඒ ප්‍රහාණය සෝවාන් මගින් කළ ප්‍රහාණය, සකෘදාගාමි මගින් කළ ප්‍රහාණය, අනු අනාගාමි මගින් කළ ප්‍රහාණය, අරහත් මාර්ගයෙන් කළ ප්‍රහාණය කියන මේ ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණ කියලා. ඊළඟට එන්නේ පටිච්චසමුප්පාද ප්‍රහාණය. ඒ ඵලසිතෙන් සිදුවන ප්‍රහාණයක් වශයෙන් දක්වා ඵලසිතේ කියන්නේ මාර්ගයට අනුකූලව ලැබෙන එකනේ. මාර්ගයට අනුකූලව ලැබෙන ඵලය. ඒ ඵලසිත නිවන අරමුණු කරමින් ලැබෙන්නේ මාර්ගසිත මෙන්න. ඒ නිවන අරමුණු කිරීම නිසා මාර්ගසිතින් මේ ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය වූ අතර ඒ කෙලෙසුන්ගේ තිබෙන දාහ ගතිය නිවා දමන බව සිදු වෙනවයි කියා දක්වන්නේ ඵලස. ඒ එනිසා ඊට කියනවා පටිපස්සද්ධි. පටිපස්සද්ධි කියන්නේ සංසිඳීම කියන එක. සංසිඳීම වශයෙන් සිදුවන්නා වූ ප්‍රහාණය. ඒකට උපමා වශයෙන් දක්වලා තිබෙනවා යම්කිසි ගින්න තිබුණු තැන. ඒ ගින්න නිවාඩු කල්හි ගින්න නිවාදම් කල්හි එතනේ රස්නේ පවතිනවා. ඒ රස්නේ දුරු කරන්නට කෙනෙක් වතුර ඉහලා, ජලය ඉහලා, ජලය දාලා ඒ රස්නයක් නැති කරන. අන්නේ ඒ වගේ. ඒ වගේ ක්ලේශයන්ගේ තිබෙනවා 1000ක්. ඒකට කියනවා පරිදාහය කියලා. ක්ලේශ පරිදාහය කියලා කියන්නේ කෙලෙස් දැවිල්ල කියලා. මේ කෙලෙසුන්ගෙන් කරන දැවිල්ල කෙලෙස් සහිත පුද්ගලයන්ට තිබෙනවා. ඒ 1000 සංසිඳන ස්වභාවය සේ ගන්නේ පටිපස්සබ්දි ප්‍රහාණය වශයෙන් දැක්වෙන ඒ ඵලය. එයද නිවන අරමුණු කරමින් උපදින. නිස්සරණ ප්‍රහාණයයි කියන්නේ නිවනට. නිර්වාණයයි නිස්සරණ ප්‍රහාණය. ඒ හරියට නික්ඛම්මේ කියවවා. නික්ඛම්මේ කියන තැන නිවනටත් නික්ඛම්මේ කියනවා. නික්ඛම්ම සියලුම ඇලීම් වලින් නිදහස් වූ තැන නෙක්ඛම්. ඉනිසානි පබ්බජ්ජා පඨමජ්ජානං නිබ්බානං ච විපස්සන. සබ්බේති කුසලා ධම්මා නික්ඛම්මෝති පෞච්චරේ. පබ්බජ්ජා කියන්නේ පැවිද්ද. පැවිද්ද පබ්බජ්ජා. පඨමජ්ජානං ප්‍රථම ධ්‍යාන. නිබ්බානං නිර්වාණය. විපස්සනා ඒ නිවන ලැබීම පිණිස කරන්නා වූ විදර්ශනාව. විපස්සනා ඥානය. පස්සන සබ්බේති කුසල ධම්මා. සියලු කුසල ධර්මය. නික්ඛම්මෝති පෞච්චලේ. නික්ඛම්මයයි කියන්නේ. ඒ නෛෂ්ක්‍රම කියන වචනය විස්තර කොට දක්වන තැනදී කියන එන ගාථාවක්. ඒ කර්ම පහක් දක්වලා තියෙනවා නික්ඛම්ම කියන එක. පැවිද්ද එකක්. පැවිද්ද ඊළඟට ප්‍රථම ධානය. ප්‍රථම ධානයේ කියේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධාන කුසල චිත්තය. එතන කාමච්ඡන්දය යටපත් කරන්නේ ඒ සිත උපදවාගෙන. කාමච්ඡන්ද ව්‍යාපාද ආදි වශයෙන් එන නීවරණ පහ යටපත් කරනවා. ඒ නිසා ඒ දක්වනවා නෛෂ්ක්‍රම්‍ය කාමයන්ගේ නික්මීම. ඒ නිසා විවිච්ඡේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහරති කියලා. ඒ විවේක වෙන්දී ඊළඟට නිබ්බාන නිබ්බාණය නික්ඛම්මේ කියන්නේ නිර්වාණය දැන් සාමාන්‍ය නික්ඛම්මේ කියන විට කියනවනේ දැන් පැවිද්ද දක්වන්නේ ගිහිගෙයින් නික්වීමනේ. ගිහිගෙයින් නික්වීම තමයි පැවිද්ද. ඒක නයිෂ්ක්‍රම්‍යය. නිර්වාණය කුමකින් නික්මීමද? සියලු භවයෙන් නික්මීම. සියලු භවයන්ගෙන් නික්මීම නිවනයි. ඒ නිසා නෙක්ඛම්. විදර්ශනාවත් භවයෙන් නික්මීම සඳහා වූවක් නේද? විදර්ශනාවය කියන්නේ කුමකටද? විදර්ශනායි කියන්නේ අනිත්‍යං දුක්ඛං අනාත්තා. ඒ තමයි විදර්ශනාව. විදර්ශනාවේ කියන්නේ කුමක්ද කියලා අහුවොත් ඒකට කෙටි පිළිතුර තමයි අනිච්චං දුක්ඛං අනාත්තා. ඒ මොකද කොහේද මේ අනිච්චං දුක්ඛං අනාත්තා කියන ස්කන්ධ පංචකය? ස්කන්ධ පංචකයේ පිළිබඳවමයි ඒ අනිච්චං දුක්ඛං අනාත්තා. ඒ නිකම් දකින්නේ සාමාන්‍ය දැකීම මිනිසුන්ගේ ඒ පිළිබඳව කෙසේද? නිට්ටයයි සුඛයි ආත්මයි කියන්නේ. විදර්ශනාවේ කියන්නේ විශේෂ දැකීමක් විශේෂ ඒ නිකම්ම දකින දැකීමක් නෙවෙයි. එතන විපස්සනා කියන්නේ නුවණට නම. විදර්ශනා කියන්නේ නුවණ, ප්‍රඥාව. ඇතිසැටි දන්නා නුවණ. විපස්සනායි. එදිනේ ඒ විපස්සනාවත් කුමක් සඳහාද? විපස්සනා කරන කෙනෙක් පංචස්කන්ධය පිළිබඳව අනිත්‍ය දුටු කෙනෙක් දුක්ඛය දැක්ක කෙනෙක් අනාත්මය දැක්ක කෙනෙක් නැවත නැවතත් ඒ ස්කන්ධ පංචකය ලැබීමට ආශා කරනවාද ඒ දුටු තැනත්තා තමයි ඊළඟට මේ ස්කන්ධ පංචකයෙන් මිදෙන්නට තවදුරටත් ඒ විදර්ශනාව දියුණු කරන්නේ ඒ නිසානේ ඒ නුවණ දක්වා තිබෙන විදර්ශනා නුවණ සම්මස්සන උදයප්පය භංග බය ආදීනව නිබ්බිදා මුංචිතු කම්යතා දැන් නිදෙන කැමැත්ත ඇති වෙනවා ඊළඟට ප්‍රතිසංඛා ඒ නිදින කැමැත්ත ඇති වුණාට නිකම්ම නිදෙන්නට බෑ ඒ නිදීනේ උපාය සලසා ගන්නට ඕනේ උපාය වශයෙන් කරන්නට තියෙන්නේද තවදුරටත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් විසදවනතුරු ඒ භාවනාවේ යෙදීම ඊළඟට සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව සංඛාරුපෙක්ඛ අනුලෝම අනුලෝම ඥානයි. ඉතින් ඒ හරියට ගියාම ආපසු එන්නේ නැති තරම්. ඒ නිසා දැන් යම් කෙනෙක් සමහරු භාවනාවට බියවන්නේ ඒ නිසායි. සමහරු හිතනවා Taman භාවනා කළොත් Tamanට තියෙන ප්‍රාර්ථනා යම් යම් ප්‍රාර්ථනා තිබෙනවා. මේ සමහර විටක නරක ප්‍රාර්ථනාවක් නෙවෙයි. ඒ ප්‍රාර්ථනා මොනවාද? මේ අග්‍ර ශ්‍රාවක වීම, මහා ශ්‍රාවක වීම මේ ධර්ම කතික වීම ඔයාලගේ නොඑක් ප්‍රාර්ථනා තිබෙනවානේ. ඒ ප්‍රාර්ථනා බුදුන් පමිනෙන්නට නම් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් පවත්නා කාලයක ඉපද ඒ தත්වයන් Tamanට ලබන්නට ඊට పూర్ව જાතියකදී මාර්ගඵලාදී ගමනය කළ කෙනෙක් ඊට පසු කාලයකදී ඇතිවන්නා වූ ශාසනයක ඒ තත්ත්වයන් ලබනවා නෙවෙයි. ඉතින් ඒ නිසා ඒවා ලබා ගැනීමට තිබෙන අවස්ථාව මගහැරිලා යාවිනේ දැන්ම මාර්ගඵලාදී ගමනක් වුණොත් ඒ නිසා බයෙන් සමහරු ඒ භාවනාවට එන්නෙම නැහැ. භාවනාවට සිත නතු කරන්නෙම නැහැ. ඒක වැරදි. ඒ වැරදි කියන්නේ Taman මේ අනාගතයේදී Tamanට ලැබෙනවද නොලැබෙනවද කියා කියන්නට බැරි තත්වයක් පිළිබඳවයි මේ බලාපොරොත්තුව ඇති කරගෙන තිබෙන්නේ. ඒ බලාපොරොත්තුව මුදුන් පැමිණෙන තුරු Tamanට මේ සංසාර ගමනේදී ඉදිරිපත් වන හැම දුක් කම්කටොළු මේ අර කලින් අපි කීවේ මේ පරිබෝධ ඒ සියල්ලටම මුහුණ දී අභිමතාර්ථයේ ඉතිවන තුරුම ඒ ගමනේ යන්නට පුළුවන් දැයි කියලා බලන්නට මේ ජීවිතයම ඉතාම හොඳයි පරීක්ෂණයක් කර බලන්න. ඒ සඳහා කළ යුතු පරීක්ෂණයක් අන් කිසිවක් නෙවේ විදර්ශනා නුවණම දියුණු කරගෙන යාම. ඒ විදර්ශනා නුවණ සංඛාරුපේක්ඛා ඥානය කියන ඒ දක්වා දියුණු කරගෙන ඊට පස්සේ Tamanth මේ බලාපොරොත්තු වෙන අදහස ඉටු කර ගැනීමට ශක්තියක් පුළුවන්කම තිබේද කියලා බලන්නට පුළුවන්. ඈ? ඔව් ඒක තමයි. ඉතින් ඒ නිසා ඒ විදර්ශනාවෙහි යෙදී ඒ ඒ தත්වය දක්වාම භාවනා කරන්නට ඕන. ඒකෙන් Tamante කිසි පාඩුවක් වන්නේ නැහැ. මොකද ඒ විදර්ශනා කරන තැනත්තාට යම් යම් තැන්වලදී ඒ තත්වයන් ඉක්මවා යන්නට බැරි වෙනවා Tamange තිබෙන අදිෂ්ඨානයේ හේතු කොටගෙන. ඒ නිසා සමහර කෙනෙක් අදිෂ්ඨානය අත්හැරලා යනවා. දර්ශනා කරන්නට. ඒ විදර්ශනාව නොකොට මේ ධර්මයේ පිළිබඳ ඒ තරම්ම කෙනෙකුට ඇතිවන්නේ නැහැ. හැඟීම. විදර්ශනාවෙහි නොයෙදෙන තැනකට ඇතිවන්නේ. ඒ නිසා ඒ ඇයට ඕනෑම මතාන්තරයක් හරි කියලා පිළිගන්නට ඉඩ තිබෙනවා සමහර විටක පිළිගන්නවා. විදර්ශනා කරන්නේ ඒ මතාන්තරවලට වැටෙන්නේ නැහැ. Tamange ගමන යනකොට Tamanට අත්දකින්නට ලැබෙන දේ තිබෙනවා. ඒ අත්දැකීම් ප්‍රත්‍යක්ෂයි. ඒක මේ මේ අනුමානයකුත් නෙවෙයි. අන්වේ ඥානයක් නෙවෙයි. අන්වේ ඥානය කියන්නේ අනුමානය. කාරණානුකූලව තම නැති කරගන්නා වූ දැනීමක් නුවණක්. ඒකම නෙවෙයි. ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂය Tamanගෙන් ලබන්නේ අනුන්ගෙන් නෙවෙයි. ප්‍රත්‍යක්ෂය කියන්නේ තමා පිළිබඳ වූ කියන්නේ. ඒ තමා ඒ නිසා තමයි සතිපට්ඨානීදී කියන්නේ. ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී විහරති. ඒ ප්‍රත්‍යක්ෂය. බයිද්ධාවා කායේ කායානුපස්සී විහරති කියන්නේ අනුමානය. ප්‍රත්‍යක්ෂයෙන් අනුමානයට යන්නේ. අනුමානයෙන් ප්‍රත්‍යක්ෂයට නෙමෙයි. ප්‍රත්‍යක්ෂයෙන් අනුමානය. දැන් අපිට තිබෙනවා එහෙම. අපි අනුමානයෙන් ප්‍රත්‍යක්ෂයට යනවා. දැන් අපි නිවන අනුමානයෙන් පිළිගන්නවා ඇත්තේ කියලා. නිවන ඇත්තේ කියන එක අනුමානයෙන් පිළිගන්නේ. ඒ පිළිගෙන නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවෙහි යෙදී නිර්වාණය පිළිබඳ වූ ප්‍රත්‍යක්ෂය කරනවා. ඒක ඉදිරියට සිදුවන දෙයක්. ඒ අනුමානෙහි නොපිහිටා නිවන පිළිබඳ වූ ඒ ප්‍රත්‍යක්ෂය කිරීමට උවමනා කරන ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකදී ශ්‍රද්ධාව ඕනේ කියන්නේ. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාසති. පෛරුපාසන්තෝ සෝතං ඕදාහති. ඕහිත සෝතෝ ධම්මං සුනාති. එහෙම එනවනේ පිළිවෙලක් නේ. සද්ධා ජාතෝ උපසංකමිත. ශ්‍රද්ධාව හටගත් කල්හි වෙත එළඹෙනවා. සද්ධා ජාතෝ උපසංකමිත. උපසංකමන්තෝ පෛරිපාසති. එහෙම එළඹුලා ඊළඟට නැවත නැවත ඒ අසුරු කරන්නට පටන් ගන්නවා. පෛරිපාසන්තෝ සෝතං හෝදා හෝදහති. එහෙම අසුරු කිරීමට පටන් ගත්තම මේ අහන්නට කියන දේ අහන්නට කන් යොමු කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති එහෙම කන් යොමු කළ තැනැත්තේ ධර්මය අසනවා. සුත්වා ධම්මං ධාරේති. අසා ධර්මය සිද්ධි දරා ගන්නවා. ඒ තථානං ධම්මානං අත්තං උපපරික්ඛති. ඒ සිද්ධි දරාගත් ධර්මයේ අර්ථ ආදිය නැවත මෙනෙහි කොට පරීක්ෂා කොට බලනවා. ඒ කියන්නේ නැවත නැවත සලකා බලනවා. උපපරික්ඛන්තෝ ධම්මා නිධානං කමන්ති. එහෙම ඒ සලකා බැලූ කල්හි ධර්මයේ Tamanට වැටහෙන්නට පටන් ගන්නවා. ඊළඟට උත්සාහ කරනවා තුලේ තියෙන. තව ඉදිරියට යන්නේ එතන සිට. ඉතින් අන්තිමට ඒ නිර්වාණ ධර්මයේ පරමාර්ථ සත්‍යය තමන්ගේ කයින් ප්‍රත්‍යක්ෂ කරගන්නයි කියලා දක්වනවා. එයින් අදහස් කරන්නේ නිර්වාණය සාක්ෂාත් කරනයි කියන එක. බුදුරජාණන් වහන්සේ පිළිවෙල දක්වා තිබෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක් අසූ පමණින් සෑහීමකට පත්ම වේ. ටිකින් ටික හරි ඒ ධර්මයට අනුව පිළිපැදීම කරන්නට ඕන. ඒ පිළිපැදීම එකක් නෙවෙයි. පිළිපැදීම කොටස් තුනකට බෙදා දක්වා තිබෙන්නේ ඒ නිසා. සීල සමාධි ප්‍රඥා. කොටස්. ඒ තුනම වඩන්නට ඕන. ඒකනේ භාවයේ තබ්බ කියන්නේ. ඒ තුනම වඩන්නට ඕන. සීලයෙන් Taman වැඩෙන්නට ඕනේ. සීලයෙන් වැඩෙනයි කියන්නේ හැම දිනාගේම සීලය මේ වැඩිණු තත්වයේම පිළිනොයි කියන්නට බෑ. එක එක් අවස්ථාවලදී ඒ සීලය පිළිබඳ අඩුපාඩු පිළිෙන්නට පුළුවන්. නේ? ඒ නිසා සීලය අඛණ්ඩ අච්චිත්ත අසබල අකම්මා බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත අපරාමත්ථ සමාධි සංගත්තනික කියන මේ කරුණු අටකින් යුක්ත වූ සීලයක් වෙන්නට ඕන. එහෙමනේ සීලය දක්වන්නේ. අඛණ්ඩ නොකඩුණු මුලින් අදින් කැඩුණු ශික්ෂාපද නැහැ ඒ නිසා නොකඩුණු අච්චිද්ද මැදින් ශික්ෂාපද කැඩෙන එකක් නෙවෙයි මුසිදුරු වූ අච්චිද්ද අසබල පිළිවෙලින් දෙක තුනක් නොකඩුණු කබර නොදැසුණු කියන එක අසබල අකම්මාස ඒ මෙහින් එහින් මෙහින් ශික්ෂාපද කීපයක් නොකඩුණු තුල්ලි නොදැසුණු සීලය අකම්මාස එහෙම සීලය පිළිබඳව දක්වනවා අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස. ඊළඟට සීලය පිළිබඳව එනවා බුද්ධිස්සය. බුද්ධිස්සය කියන්නේ তৃෂ්ණා දාසත්වයෙන් මුදවන සීලය. බුද්ධිස්සය කියන්නේ දාස බවින් මිදුණු තැනැත්තාට කියන්නේ බුද්ධිස්ස කියන්නේ. බුද්ධිස්ස කියන්නේ දාස බවින් මිදුණු තැනැත්තා. දාසය කියන අය මේ පිටුතුන් දන්නවනේ. සමහර ගෙවල ඒ දවස්වල ලංකාවේ දැන් නම් මම හිතන්නේ නැහැ. ඔය වෙන රටවල ඉන්දියාවේ මේ හිටියා 16ක. ඒ අයගේ පවුල් පිටින්ම ඒ අය කරන්නේ 16 මිහිවර. 16කට 16කට ලැබෙන දරුවාත් ඒ 16 මිහිවරෙමයි යෙදෙන්නේ. ඇතැම් විටක ඒ 16 තමන්ගේ නිදහස ලබා ගන්නවා. ඒ නිදහස ලැබෙන හැටි සමහර විටක පෙන්වා තිබෙනවා. ඒ 16කට 16කට හොඳ ලස්සන දරුවෙක් ලැබුණම ඒ ස්වාමියා සලකනවා මේ තනත්තාගෙන් දාස මෙහෙවර ගැනීම නෙවෙයි කළ යුත්තේ මගේ පුත්‍රස්ථානෙහි තබාගෙන මොහුව ඇතිදැඩි කරන්න ඕනේ කියලා දාස බවින් මුදවන සමහරෙකු වෙන වෙනත් කර්ම නිසා දාස බවින් මුදවන අවස්ථා පිළිදෙන ඒ ඉතින් අන්න එහෙම දාස බවින් මුදවන තත්වයක් සීලෙහි තිබෙනවා. මොන දාසවදින්ද? তৃෂ්ණා දාසත්වේ. තණ්හාවේ දාසබදින් මුදවන සීලයට කියනවා බුජිස්ස සීලය. විඤ්ඤාපසත්ත කියන්නේ බුද්ධ ආදී නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනු ලබන සීලය. විඤ්ඤාපසත්ත අපරාමත්ථ සීලයයි කියන්නේ তৃෂ්ණා දෘෂ්ටි කියන මේ දෙකින් අල්ලා නොගත් නොපිරි නදි නොපිරි මදිනු ලබන සීලය. ඒ කියන්නේ তৃෂ්ණාවට අසු කරගන්නේ නැති දෘෂ්ටියට අසු කරගන්නේ නැති සීලයක්. তৃෂ්ණා දෘෂ්ටි වශයෙන් රකින්න සීලයක් නෙවේ. ඒක කියනවා අපරාමත්ත සීලය කියලා. අනිත් එක තමයි සමාධි සංගප්තරික. සීලය කුමක් සඳහාද කියලා ඇසුවොත් මේ ප්‍රතිපදා මාර්ගය පිළිබඳව කිය යුතුව තිබෙන්නේ සීලය සමාධිය සඳහාය සිල්වත් සිතක සමාධිය ඇති කරගන්නට පුළුවන් සිල්වත් කෙනෙකුටයි සමාධියක් ඇති කරගන්නට පුළුවන් ගන්නෙ අන්න ඒ නිසා සීලය සමාධි සංවත්තනික සීලයක් වෙන්නට ඕනේ සමාධි සංවත්තනිකය කියන්නේ සමාධිය පිණිස පවත්නා සීලය සමාධියට උපකාරක සීලය සමාධි සංවත්තනික සීලය ඊළඟට සමාධිය ඇති කර ගන්නට ඕන සමාධිය. ඒකත් වඩන්නට ඕන එකක්. තීරු කරගත යුතු. සමාධිය කුමක් සඳහාද? සමාධිය උමනා කරන්නේ ප්‍රඥාව සඳහා. ප්‍රඥාව සඳහා. ඒ නිසා සමාධිය ප්‍රඥාව සඳහා නම් ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා සමාහිතෝ යථා භූතං පජානාති සමාහිත වූ සිත් ඇති තැනැත්තේ ඇති සැටිය දැනගන්න. ඒ ඇති සැටිය තමා ස්කන්ධ පංචකය පිළිබඳව ආයතන 12 පිළිබඳව ධාතු 18 පිළිබඳව ඇති සැටි දැකීම. ඒවා ඒ උසස්ම தත්වයේ ඇති සැටිය තමයි ඒවා අනිත්‍යයි, ඒවා දුකයි, ඒවා අනාත්මයි කියන එක. ඉන් මෙහා තිබෙන ඇති සැටිය තමයි රූපය නම් රුප්පතිති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති ඒන් පඨවි ධාතු නම් තදගතියයි මුලුත් ගතියයි ආපෝ ධාතුව නම් දැනෙන ගතියයි වැగిරෙන ගතියයි තේජෝ ධාතුව නම් උෂ්ණ ගතියයි සීත ගතියයි වායෝ ධාතුව නම් පිම්බෙන ගතියයි විකුල් දෙන ගතියයි ඔය ආදි වශයෙන් ඒ එක එක පිළිබඳව විශේෂ ලක්ෂණ දැන ගැනීම කලමු කොට කරලා අනතුරුව ඒවායේ තිරෙන සප්පච්චය නාම රූප ඒවායේ ප්‍රත්‍යයන් දැකලා නාම රූප වෙන් කරගෙන ඊට අනුතුරුව ප්‍රත්‍යයන් ඒවායේ ප්‍රත්‍යයන් දැකලා ඒ නාම රූප සප්පච්චේ නාම රූප ප්‍රත්‍ය සහිත වූ නාම රූපයන් තමයි විදර්ශනාවට නංගා විදර්ශනා කරන්නේ ඒ සප්පච්චේ නාම රූපයන්ගේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය දැක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේන් තොර වූ මේ විරහිත නිත්‍ය සුඛ සංසිඳීම වන නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ආ සමාධිය කියන්නේ සිත ඒකීකරීම. ඔව්. සමාධි ඒකෙදි ධ්‍යාන වශයෙන් ඉවත් පිළිසෙ ඉන්න පෙන්වන්නේ ධ්‍යානය කියලා. ඒකක් ගන්න. ඉතින් අන්තිමට එනවා පද මච්චුත මච්ඡන්තං අසංකත මනුත්තරං නිබ්බාන මිති භාසಂತಿ වාන මුත්තා මහේසය. ඒ කියන්නේ ඒ නිර්වාණය යන බුදුරජාණන් වහන්සේ විසෙයි වදාරා දෙන්නේ කියලා ඒ චුතිය රහිත අච්චුත කියන්නේ චුතිය රහිත අච්ඡන්ත අච්ඡන්ත කියන්නේ අන්තයක් නැති අන්තයක් කියන්නේ මුල් කොනක් අග කොනක් ඇතිවීමේ කොනක් හා නැතිවීමේ කොනක් කියන ඒ කොන් නැති අච්ඡන්ත අසංකතං හේතුන් ප්‍රත්‍යයන් විසින් සකස් නොකරන ලද අන්තරං ඊට වඩා උත්තර වූ ධර්මයක් උසස් වූ ධර්මයක් තවත් නැති බැරි අනුත්තර වූ ඒ ධර්මයට නිබ්බාණං ඉති භාසಂತಿ නිර්වාණයයි කියනු ලබේ කවරකු විසින්ද වානමුක්තා මහේසයෝ ඒ তৃෂ්ණාවෙන් මිදුණු මහේසයෝ කියන බුදුවරයෝ බුදුවරයෝ කියනවා කියක්